No. වහන්සේ වෙළඳෙක් වශයෙන් වෙළඳා කටයුතු වල නිරත වෙනවා. අපගේ තථාගතයන් වහන්සේගේ දේවදත්ත තෙරුන් වහන්සේ එදා වෙළඳෙක් වශයෙන් ඒ මාබෝසතාණන් වහන්සේගේ මිතුරු කමින් වෙළඳාම යනවා. එනම් අපගේ මාබෝසතාණන් වහන්සේ දේවදත්ත තෙරුන් වහන්සේ ගොඩාක් හිතවත් මිතුරෝ එනම් මේ වෙළඳාම් කටයුතු වලදී අපගේ තථාගතයන් වහන්සේ ගොඩාක් ධර්මානුකූලව සිතලා සාධාරණ ලෙස තමයි කටයුතු වල නිරත වෙන්නේ අද වාගේම එදා දේවදත්ත තෙරුන් වහන්සේ අකටයුතු ලෙස කපටිකමෙන් යුක්තව තමයි වෙළඳාම් කටයුතු වල නිරත වුණේ. මේ විදිහට තමන්ගේ ජීවිතය කාලය ගත කරගෙන යනකොට මේ යාළුවෝ දෙන්නා සාකච්ඡා කරලා දැන් අපි මේ ප්‍රදේශය අමතන්ටම වෙළඳාමේ ගියා. ගම් ගානේ ගිහින් බඩු මුට්ටු විශාල ප්‍රමාණයක් විකුණා ගත්තා. දැන් අපට ඒ බලාපොරොත්තු වෙන තරම් ආදායමක් නැහැ. මොකද හේතුව මේ වෙළඳු දෙදෙනා ගොඩාක් පෝසත්. ගොඩාක් සේවකයෝ ඉන්නවා. ගැල් 500ක විතර බලු තියෙනවා. එහෙනම් මේ තරම් පෝසත් වෙච්ච මේ වෙළඳුන්ට ඒ නඩත්තු වියදම් දෛනික වියදම් කියලා බැලුවාම මේ ආදායම වල ගැටලු තිබුණා. ඒ නිසා මේ වෙළඳ දෙදෙනා සාකච්ඡා කරලා තීරණය කළා අපි ඈත ගම්මානයකට ගිහිල්ලා විශාල වශයෙන් වෙළඳාම් කටයුතු කරලා විශාල ලාභයක් උපයමු කියලා තීරණය කළා. එනම් මේ මහත් වූ ලාභය උරුම කර ගැනීමේ අදහසින් මේ වෙළඳ දෙදෙනාම එකද වුණා. දේවදත්ත තෙරුන් වහන්සේගෙන් අපේ මාබෝසතාන් වහන්සේ ආනවා යාළුව ඉස්සෙල්ලාම මම යන්නද නැත්නම් ඔබ යනවාද එතකොට දේවදත්ත තෙරුන් වහන්සේ කල්පනා කරනවා මම ඉස්සෙල්ලාම ගියොත් පාරවල් කැඩිලා බිඳිලා නැහැ බොහොම ප්‍රියමනාප ලෙස තියෙනවා එනවා මට හොඳ ලස්සනට විවේකයෙන් ගමන් කරන්න පුළුවන් බාධක මොකවත් නැහැ. එනම් යන වීදිවල කොළජාති, පරාජාති ඕන තරම් හම්බෙනවා. එනම් ඕන තරම් ආහාර වලට කොළ වර්ග, පරා වර්ග, ගෙඩි වර්ග කඩා ගන්න පුළුවන්. මේනම් මේ යන ගමන තුළ අපට යම් යම් ප්‍රශ්න ගැටලු තිබුණා වෙළඳ පොලේ මිල තීරණය කිරීමේ අයිතිය ඉස්සෙල්ලාම මට ලැබෙනවා. එනම් මම තමයි මේ වෙළඳ පොලේ මේ මේ භාණ්ඩවල මිල කොච්චරද කියන එක තීරණය කරන්නේ. මට පුළුවන්කම තියෙනවා මට ඉතන ඉතන ගණන් වලට විකුණන්න. ඒ මිනිසුන්ගේ දෛනික පරිහරණය පිණිස අවශ්‍යතාවයන් පිණිස සේරම වල ටික විකාම මගේ යාළුවාට ඉතනතරම් බඩු බාහිර ආදිය විකුණ ගන්න බැරි වෙනවා එහෙනම් මට මගෙන් හම්බෙන හැලදොලවල් වලින් හොඳට වතුර හම්බෙනවා. එහෙනම් ගවයන්ට ඕනතරම් තනකොළ හම්බෙනවා. එහෙනම් ගැල් 500ක බඩමුට්ටු ආගෙන යනකොට මේ සේවකයන්ට කොළ જાති පලා જાති හම්බෙනවා නම් ගවයන්ට කනකොට හම්බෙනවා මට අනවශ්‍ය වියදම් මොකවත් නැහැ. ආහාර පාන වලට යන වියදම් පවා අඩු කරගන්න පුළුවන් කියන මේ වගේ විශාල සිතිවිලි ගන්නකින් එයා කපටිකමෙන් කල්පනා කරලා අපේ බෝධිසත්වයන්ට කියනවා ස්වාමීනි මිත්‍රය මම ඉස්සෙල්ලාම යන්නම් ඔයා ඊට පස්සේ යන්න එතකොට අපේ ඒ වෙළඳ නායකයා වන මාබෝසතරන් වහන්සේ කල්පනා කරනවා මෙච්චර ගරු කරලා මට දෙවණියට එන්න මම පළවෙනියට යන්නම් කියලා කියනවා නම් මේ ගරුත්වයේ මොනවාද ගැටලුවක් තියෙනවා කවදාවත් මේ විදිහට කල්පනා කරලා උත්තර දෙන්නේ මේ උත්තරවල වෙනසක් තියෙනවා මොනවද කියලා කල්පනා කරනකොට ඒ මාබෝසතරන් වහන්සේ තම තමන් වහන්සේ හැමදාම පාරමිතාවසෙන් පුරන්නේ සම්මා සම්බුද්ධත්වය මේ ලෝක සත්‍ය සසර දුකෙන් නිවන් ඕනේ කියලා ಗುಣධර්ම වඩපු නිසා ඒ මාබෝසතාණන් වහන්සේට කපටිකමෙන් කල්පනා කරන්න දක්ෂකමක් නැහැ. වංචනික ලෙස සිතවිලි පාල කරන්න ඒ තථාගත විඥාණයට පුළුවන්කමක් නැහැ. මාබෝසතාණන් වහන්සේ මේම කල්පනා කරනවා. මේ වීදියේ යනකොට වරවල් හම්බෙන්න පුළුවන් මේ වීදියේ කඩතොල හම්බෙන්න පුළුවන් කරත්ත රෝදවල් එතනින් යාගන්න බැරි වුණා පාර හදන්න සිද්ධ වෙනවා එහෙනම් මගේ යාළුවාට සිද්ධ වෙනවා පාරවල් අදාගෙන යන්න මට සිද්ධ වෙනවා අදාපු පාරෙන් කිසිම මාංශයකින් තොරව කාලයේ ශ්‍රමය වැය කරන්නේ නැතුව සන්තෝෂයෙන් යන මේක මට විශාල ලාභයක් මහත් වූ ලාභයක් කියලා කල්පනා කරනවා එහෙනම් මේ තනකොළ ඔක්කොම මේ ගැල් 500 එන ගවය ටික කාලා සේරම තනකොළ වල උඩ කොටස් ටික කාලා දැම්මාම මාස 3කට විතර පස්සේ මම වෙනදාම යනකොට මේ තනකොළ ඔක්කොම ලියලා අලුත් තනකොළ හම් වෙනවා පාරාජාති කොළජාති ඔක්කොම කෑමට කඩලා ගත්තාම නැවත දළු දාලා අලුත් කොළ ජාති අලුත් පලාජාති මගේ සේවකයන්ට ආහාරය පිණිස හම්බෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් ප්‍රශ්නයක් ඇති වුණොත් මේ සියලුම සේවකයන්ට කරත්ත ටික පැත්තකින් තියලා උදළු අරගෙන ලින්ක පන්න සිද්ධ වෙනවා හේතුව බොන්න වතුර ඕනේ. එහෙනම් මේගොල්ලෝ වතුර නැති තැන් වල ඉර වුණාම මේගොල්ලෝ ලින්ක් හාර ගන්නවා. උල්පත් තියෙන තැන් හොයා ගන්නවා. එහෙනම් අපි යනකොට අපට ලින් ආරන්න කිසිම මාංශයක් නැහැ. බාල්දියකට ලණුවක් ගැටගත්තාම අවශ්‍ය තරම් වතුර ඇද ගන්න පුළුවන්. අලුත් ගමකට අලුත් ප්‍රදේශයකට ගියාම අපට මිල තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නැතුව ඒ වෙළඳ පොළ නිර්මාණය කරන්න විශාල මාංශයක් දාන්නට ඕනේ. එහෙනම් මගේ යාළුවාගෙන් මේ වෙළඳ පොළ හදලා මිල තීරණය කරලා මිනිසුන්ගේ පරිහරණයේ අවශ්‍යතාවය ඇති කරයි. එහෙනම් මට ගිහිල්ලා විශාල වශයෙන් වෙළඳාම් කරන්න පුළුවන් කිසිම අපහසුතාවකින් තොරව කියලා ප්‍රඥාවෙන් කල්පනා කරලා මාබෝසතාණන් වහන්සේ කියනවා එහෙනම් මිත්‍රය ඔයා ඉස්සෙල්ලාම යන්න ඔයාගේ කැමැති විදියට වෙළඳාම් කටයුතු කරන්න මාස 3කට පස්සේ මම ගැල් 500ක බඩු අරගෙන මම පසුපස්සෙන් වෙළඳාමේ එනවායි කියලා එකඟතාවයකට එනවා එනම් අපේ දේවදත්ත තෙරුන් වහන්සේ මේ වෙළඳා කටයුතු වලට සියලෝම බඩමුට්ටු ටික පටව ගත්තා. වතුරක් ජල වලට පුරව ගත්තා. ආහාර පාන පුරව ගත්තා. විශාල සේවක කණ්ඩායමකුත් එක්ක ජල් 500ක බඩුත් එක්ක කාන්තාරයක් මැද්දෙන් යන්න තියෙන ඈත ගම්මානයකට ප්‍රදේශයකට පිටත් වෙලා ගියා පින්වත්නි මේ විදියට ඒ වෙරඳා පිටත් වෙලා යනකොට තනින් තනින් නවත්තනවා රාත්‍රියේ ගත කරනවා තමන්ගේ කරත්තවල තියෙන ආහාර පාන කෑමට ගන්නවා වතුර නැති තැන්වල ලින් ආර ගන්නවා පාරවල් කැඩිච්ච තැන්වල පාරවල් හදවනවා දවස් ගණන් එතන ලත වෙනවා කොළ જાති පලා જાති කඩා ගන්නවා ඒවත් උයා පියා ගන්නවා මේ විදියට සති දෙකක් තිස්සේ ගමන් ගන්නවා සති දෙකකට පමණ පස්සේ කාන්තාර ප්‍රදේශයේ දැන් ලං වුණා දැන් මේ කාන්තාරයේ කියන ප්‍රදේශයෙන් සතියක් විතර යන්න තියෙනවා මේ වැලි මත තරණය එනා මේ කාන්තාරයේ යනකොට මේ විශාල සංඛ්‍යාවත් එක්ක යනකොට වතුර පොඩ පොඩ අඩු වෙනවා. ඇයි පිපාසය වැඩි. සතුන්ට බොන්න දෙන්න ඕනේ. මේ අයට කෑමට ගන්න ඕනේ, බීමට ගන්න ඕනේ. එහෙනම් ආහාර පාන අඩු වෙමින් මේ කාන්තාරය ඔස්සේ යනකොට ඒ කාන්තාරයේ ඉන්නවා පින්වතුනි මා විශාල භයානක යක්ෂ කණ්ඩායමක් මේ යක්ෂ කණ්ඩායම කල්පනා කරනවා කාලයකින් අපට මස් ටිකක් කන්න පුළුවන් ලේ ටිකක් බොන්න පුළුවන් විශාල කණ්ඩායමක් වෙනවා අපි මේ කට්ටිය ගොදුරු කරගන්නට ඕනේ කියලා කල්පනා කරලා මේ යක්ෂ කණ්ඩායම මිනිස් අරගෙන මුළු ඇඟ පුරාම වතුරෙන් තෙමාගෙන ඇඟේ මඩ තවරාගෙන නිර්මාණෙල් නෙළුම් ඔළු වලින් මල් මාලා ගොතාගෙන මල් කලඹ පොත් අතට අරගෙන වැස්සට දෙමුණා වාගේ වතුර බේදී බේදී කාන්තාරය ඔස්සේ විශාල පිරිසක් එන්න පටන් ගත්තා. අපේ දේවදත්ත කියන මේ වෙලඳා ඒ විශාල සංඛ්‍යාවක් එක නැවතිලා කල්පනා කරනවා මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. එතකොට ඒ යක්ෂ කණ්ඩායමේ නායකයා කියනවා මොකද්ද මාත්මයා මේ කරන විපතක මාත අර බලන්න අර ඈත විශාල පොකුණු තියෙනවා. ඇරතොර සංගා පිරීලා ගිගුරුම් සහිත වැසි නිල්වනෝ තනකොළ විශාල වන ප්‍රදේශයක් මේ තරම් කැම තියෙද්දී වතුර තියෙද්දී මේ සත්වයන්ට ගවයන්ට මොනතරම් පීඩාවක්ද මේ වතුර ඇදගෙන මේ කාන්තාරයේ වැලිවල යන්න පව් කියලා ඉතින් නැද්ද අනුකම්පා කරන්න මේ සත්වයන්ට මේ කාන්තාරයේ තමන්ගේ ගැල්වල රෝද මේ වැලිවල එරෙනවා මේ මිනිස්සුන්ට අපාසුයි මේ කරත්ත ටික අරගෙන යන්න ඇයි තමන්ගේ සේවකයන්ට මෙච්චර වද දෙන්නේ මේ වතුර ටික අලන්න තව පැය 24ක් යනකොට නිල්වනෝ තනබිමක් හම්බෙනවා විශාල සාගවලින් පිරිච්ච වනයක් හම්බෙනවා ඇලදොල ගංගා වලින් පිරිච්ච වතුර තියෙන ප්‍රදේශයක් හම්බෙනවා පාසුවෙන් යන්න කාන්තාරේ දුක් වෙන්නේ ඇයි කියලා අවවාදයක් කරමින් තමන්ගේ ඇඟේ තියෙන වතුර ඌර ඌර විසි කරමින් මරත් උර උර විසිකරමින් කට්ටිය යන්න ගියා. මේ වෙලෙන්දා කල්පනා කරනවා අදට ඇත්ත නෙන්නම් කතාව. කාන්තාරේ මෙච්චර තෙමිලා එන වතුර තියෙනවාමයි. නිර්මාණෙල් ඕලෝ මේ පොකුණු වල තියෙන නිසා තමයි මේ මල් කඩාගෙන එන්නේ. එහෙනම් නෙළුම් මල් පිපිලා එහෙනම් මේකේ වතුර සැබවින්ම තියෙනවා මේක සත්‍යයි කියලා විශ්වාස කරලා අඩ කරනවා තමන්ගේ සේවකයාට සියලෝම ගැලවලා තියෙන වතුර ටික අයින් කරන්න මේ ගවයෝ නිදාස් කරන්න අපි තව පැය 24න් බොහොම සාරවත් ප්‍රදේශයකටපත් වෙනවා අපට ඕන තරම් කන්න බොන්න තියෙනවා එහෙනම් අපි පාසුවෙන් ගමනෙක් මං කරමු කියලා අවවාද කළා ඒ සියලෝම සේවකයෝ, ඒ දාසයෝ, ඒ තමන්ගේ ගුරුවරයාගේ එහෙම නැත්නම් ස්වාමියාගේ වචනය පිළිපදින්මින් සියලෝම බඩු වලින් නිදහස් වුණා. පැය 24 ගියා 48 ගියා 72 ගියා 128 ගියා පින්වතුනි එහෙම බිම කිසිම තැනක නැහැ දැන් වතුර ප්‍රපාතයේ කලන්තියදී සේවකයෝ වැටෙනවා ගවයෝ වැටිච්ච වැටිච්ච තැන්වල කතා කරන්න බෑ උගුර වේලිලා ගිනියමෝ අවුවේ ගමන් කරන්න පුළුවන් කමක් නෑ දැන් ඉතින් සියලෝම දෙනා දෙවියෝ සීකර ගත්තා අනේ අපට විපතක් වුණා අපි විනාශයටපත් වුණා අපි මමුලා වුණා අතරමං වුණායි කියලා ඒ මොහොතේ අර මිනිස්සෙස් අරගෙන ගිය ඒ සියලුම ඒ අයක්ෂ කොටාස තමගේ මිනිස්සෙස් වලින් නිදහස් වෙලා තමගේ යක්ෂ වේශයට පැමිණිලා මේ ස්ථානයට ඇවිල්ලා සියලුම මිනිස්සු අමුවෙන් කන්න පටන් ගත්තා ලේ ටික බොන්න පටන් ගත්තා ගවයෝ සේරම කාගෙන කාගෙන යන්න පටන් ගත්තා සේරම මස් ටික කාලා, ලේ ටික බීලා, හැඩකටු ටික සීසී කඩ හැම තැනම විසි කරලා මේ යක්ෂයෝ යන්න පටන් ගත්තා. මාස 3කට විතර පමණ අපේ බෝසත් වෙලඳා මේ බඩු මුට්ටු ටික ගැල් 500කට පටවාගෙන විශාල සේවක කණ්ඩායමකුත් එක්ක මේ වෙලඳා මේ යන්න සෝදානම් වුණා. ගමන පටන් ගන්න කලින් සියලෝම වෙලඳන්ට මේ බෝසතාණන් වහන්සේ අවවාදයක් කරනවා. අපි යන්නේ වෙලඳාමේ අපේ අරමුණ මේ බඩමුට්ට විකුණලා විශාල ආදායමක් උපයන එක සියලෝම දෙනාට මම අවවාදයක් කරනවා මේක හොඳට මතක තියාගන්න. මගේ නාම නැතුව කිසිම කෙනෙක් වතුර බිඳුවක්වත් විසි කරන්නේ නැහැ. මගේ අවවාදයක් අනුශාසනාවක් නැතුව ආහාර පාන මොකවත් නාස්ති කරන්නේ නැහැ. මගෙන් ආන්නේ නැතුව කිසිම කෙනෙක් කිසිම තීරණයකට එන්නේ නැහැ. සියලෝම දේවල් මාව දැනුවත් කරලා මගෙන් අවවාද අනුශාසනා අරගෙනයි මේක කරන්න ඕනේ කියලා උපදේශයක් දෙනවා. මේ උපදේශයෙන් පස්සේ ගමන් ගන්නවා සතිය ගමන් ගත්තා සති දෙකක් ගමන් ගත්තා අන්න කාන්තාර ප්‍රදේශයට ලං වෙනවා එතකොට කාන්තාරයට මෝනලා සියලෝම ගැල් ටික නවත්තනවා කරත්ත ටික නවත්තනවා සියලෝම සේවකයෝ ටික දාසියෝ ටික ළඟට කැඳවලා නැවත කියනවා මේ අවවාදය මම නැවත දෙමි මාගේ අවවාදය හොඳට තරයේ මතක් තියාගන්න මාගේ අවවාදයක් අවසරයක් නැතුව වතුර බිඳුවක්වත් අලන්නේ නැහැ මාගේ උපදේශ අවවාද අනුශාසනා නැතුව කෑම නාස්ති කරන්නේ නැහැ මාගේ අවවාද අනුශාසනා නැතුව කිසිම කෙනෙක් කිසිම තීරණයකට එන්නේ නැහැ. මගෙන් හැමදේම විමසන්න ඕනේ, මාව දැනුවත් කරන්න ඕනේ කියන අවවාදේ නැවත දීලා කාන්තාරයේ කියන ඒ ප්‍රදේශයට පිවිසෙනවා. මේ කාන්තාරයේ ප්‍රදේශයේ ගමන් කරනකොට අන්න අර යක්ෂ කොන් කණ්ඩායම ඒ අමනසියෝ ටික දකිනවා අන්න තවත් බුදුරා කෙනවා විශාල කණ්ඩායමක් කෙනවා සෑයන මස් ටිකක් කන්න පුළුවන් විශාල ලේ ටිකක් අපට බොන්න පුළුවන් එහෙනම් මේ පිරිස ගොදුරු කරගන්න ඕනේ කියලා මේ අමනුෂ්‍යෝ ටික මේ යක්ෂ කණ්ඩායම නැවත මිනිස් වෙස් අරගෙන මුළු හැඟම වතුරෙන් තෙමාගෙන මඩ තවරාගෙන නිර්මාණෙල් ඕලු නෙළුම් ටික අරගෙන මල්මාලා ගොතාලා කරේ දාගෙන මල් පොකුරු අතේ අරගෙන වතුර තෙමි තෙමි බේරි බේරි මේ කණ්ඩායම ළඟට ඇවිල්ලා මේ වෙළඳ නායකයාට උපදෙස් දෙනවා අනේ මේ සතුන්ට මේ තරම් කරදර කරන්නේ ඇයි හිංසා කරන්නේ ඇයි පෞමේ අහිංසක සත්තු මේ කාන්තාරේ මොනතරම් දුකක් විඳිනවද මේ කරත්ත අදින්න බැරුව මේ මිනිස්සු මොනතරම් වේසක් දරනවද එරුණාම මේ ගැල් ටික ගොඩ ගන්න ඇයි මේ තරම් දුක් දෙන්නේ? මේ වතුර ටික අලලා මේ කරත්ත ටික සෑහළු කරගෙන යන තව දවසක් යනකොට මේ විශාල වනයක් හම්බෙනවා. නිල්වන් වෙච්ච තනබිමක් හම්බෙනවා. වතුර පිරෙච්ච ඇලදොල ගංගා හම්බෙනවා. බලන්න මොනතරම් වතුරද අපිත් මේ වතුරේ නාගෙන එන ගමන් කියලා යන්න ගියා. යනකොට ටිකක් දුර යනකොට නොපෙනී ගියා. මාබෝසතාණන් වහන්සේ ප්‍රඥාව අධිකයි හැම භවයක් තුළම ප්‍රඥාව පාරමිතාවක් වශයෙන් පුරණ නිසා උන්වහන්සේ කල්පනා කරලා සියලුම ගැල් නවත්තලා සේවකයෝ ඒක රාශි කළා ඒක රාශි කරලා අවවාදයක් දුන්නා සියලුම සේවකයෝ මට අවුම්කම් දෙන්න විශාල මිනිස් ප්‍රදේශ කපිලමින් ගියා වතුරෙන් දෙමිලා නිල්මානෙල් ඕල් නෙළුම් ටික අතේ අරාගෙන කරේ පොතාගෙන වතුරෙන් දෙමිතෙමි මඩ තවරාගෙන ගියා හැමෝම දැක්කද කියලා ඇහුවා එතකොට සේවකයෝ "ඒමයි ස්වාමීනි අපි දැක්කයි" කියලා කිව්වා. එහෙනම් මේ තරම් ගිගුරුන් සහිත වැසියෙන බව ඒගොල්ලෝ කිව්වනම් විදුලි කොටනවා කාටරි ඇහුණාද කියලා ඇහුවා. එතකොට ඒගොල්ලෝ කිව්වා කිසිම කෙනෙකුට විදුලි කොටනවා ඇහුනේ නැහැ කියලා. එහෙනම් මේ විදුලි කොටන ආලෝකය යම්කිසි කෙනෙක් දැක්කදයි කියලා ආනකොට ඒ සියලුම කට්ටිය කිව්වා අපි කවුරුත් එහෙම ආලෝකයක් දැක්කේ නැහැ කියලා. එනම් කාන්තාරයක වැස්ස තියෙන්න බෑ. කාන්තාරයක ගස් තියෙන්න බෑ. කාන්තාරයක ඇලදොල ගංගා පොකුණ තියෙන්න බෑ. කාන්තාරයේ නිල්වම් වෙච්ච තනකොළ තියෙන්න බෑ. එනම් ඒ කාන්ත වශයෙන්ම මේ ගියේ මිනිස්සු නෙමේ අමනුෂ්‍යයෝ. සත්‍ය වශයෙන්ම මේ ගියේ යක්ෂයෝ මිනිස් වෙස් අරගෙන එහෙනම් අපිට විශ්වාසයි ඉදිරියේ ගිය අපේ යාළුවත් ඒ විශාල සේවක කණ්ඩායමන් මේ අමනුෂ්‍යයන්ට ගොදුරක් වෙලා මේ යක්ෂයන්ට ගොදුරක් වෙලා දැන් අපි පරිස්සම් වෙන්න ඕනේ මේ කාන්තාර ප්‍රදේශවල අමනුෂ්‍යෝ වැඩිපුර ගැවසෙනවා යක්ෂයෝ පෙරේතයෝ භූතයෝ ගැවසෙනවා අපි හාන තියනවා එහෙනම් පරිස්සමෙන් යන්න පළවෙනි ආවාදයෙන් නැවත මතක් කරනවා මගෙන් ආන් නැතුව වතුර බිඳුවක්වත් අපතේලන්න එපා මගේ අවසරයක් නැතුව කෑම නාස්ති කරන්න එපා මගේ අවවාදන් ශාසනා නැතුව කිසිම කෙනෙක් කිසිම තීරණයකට යන්න එපා හැම දෙයක්ම මගෙන් ආලා මගේ මාව දැනුවත් කරලා තීරණ ගන්න ඕනේ කියලා දැනුවත් කරලා නැවත ගමන් කරනවා මේ විදිහට දවස් දෙකක් ගියා තුනක් ගියා සතියක් විතර ගියා අන්න බලන්න පින්වත්නි කාන්තාරය ඔස්සේ යනකොට අන්න ඈත පේනවා ගැල් ප්‍රමාණයක් නිකන් නවත්තලා තියෙනවා එතකොට අපගේ මාමෝසතාන වහන්සේ කියනවා අන්න බලා ගන්න සේවකයනි අපේ යාළුවාගේ කරත්ත ටික තියෙනවා කිසිම කෙනෙක් එතන ගැවසෙන්නේ ඒ කියන්නේ අමනුෂ්‍යයන්ට මේගොල්ලෝ බොදුරු වෙලා පරිස්සමෙන් යමු ඒ ස්ථානයට අවධානයෙන් ලං වෙමු කියලා ඒ ස්ථානයට ලං වෙලා බලනකොට කිසිම කෙනෙක් ජීවතුන් අතර නැහැ. ඔළුගෙඩි ටික තියෙනවා, ඇටකටු ටික තියෙනවා. ගවයන්ගේ ඇටකටු හැමතැනම විසි කරලා එක මස් බිඳුවක් නැහැ. එක ලේ බිඳුවක් නැහැ. සේරම මස් ටික කාලා, සේරම ලේ ටික බීලා අර අමනුෂ්‍යෝ යක්ෂයෝ තථාගතයන් වහන්සේ එතනදී දේශනා කරනවා අන්න බලන්න ඒ සමහර කෙනෙක්ගේ අනුනකමේ උපදේශ පිළිගත්තාම සමහරගේ මෝඩ අවවාද අනුශාසනා පිළිගත්තාම මේ විදියට මායාට ගොදුරු වෙනවා එහෙනම් අපට දැන් කරන්න කිසිම දෙයක් නැහැ මේ ගැල්වල තියෙන වටිනා වස්තු ටික විතර අපේ ගැල්වලට පටව ගන්නයි කියලා ඒ ගැල් 500 තිබිච්ච වටිනා කරන දේවල් ඔක්කොම ටික තමන්ගේ ගැල්වල ගලකට පටවගෙන තවත් මේ කාන්තාරයේ යන්න තියෙන ඉතුරු ගමන තරණය කළා තමා වෙළඳාමේ යන්න බලාපොරොත්තු වෙච්ච ගම්මානේ ලඟුණා. ඒ ගම්මානයට ඇතුල් වෙලා මේ සියලෝම බඩු බාය රාජ්‍ය වෙළඳාම් කරා, අලෙවි කරා, විශාල මුදලකට අලෙවි කරලා විශාල ලාභයක් ඉපෙව්වා. සියලෝම බඩු මුට්ටු ටික ඉවර කරා, සේරම ඉවර කරලා ඉස්සතින් තමගේ ගමට එහෙම නැත්නම් ප්‍රදේශයට පිටත් වෙලා ගියා. ඒ ලාභයෙන් උපයපෝ විශාල මුදල තමගේ සේවකයන්ට බෙදලා දුන්නා. තම තමන්ගේ ස්ථීර වාසස්ථාන වලට ගිහිලා විවේක සුවයෙන් සන්තෝෂ වෙන්න කියලා හැමෝම පිටත් කරලා ගියා. මේක තමයි අපන්නක ජාතකය. දැන් මේ ජාතක කතා පොත් වහන්සේ අපේ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඇයි දේශනා කළේ මේ ජාතක පොත් වහන්සේ ඈත භවයක වෙච්ච සිදුවීමක් බෝසත් චර්යාවේ සසරේ යනගමන් වෙච්ච සිදුවීමක් නැවත මතක් කරලා ඇයි නැවත දේශනා කළේ එනම් මේ ජාතක පොත් වහන්සේ තුළ අපට ලැබෙන කමඨාන මොකද්ද නිර්වාණ පණිවිඩය මොකද්ද නිර්වාණය පිණිස අපට ලැබෙන භාවනාව කුමක්ද කියලා බලනකොට තථාගතයන් වහන්සේගේ ජාතක පොත් වහන්සේ තුල විශාල කමඨාණක් තියෙනවා පින්වතුනි අද මෙතන ධර්මයේ ශ්‍රවණය කරන මේ වාසනාවන්ත උපාසක උපාසිකාවන් සියලුම දෙනා අද අපන්නක ජාතකයේ වෙලඳාමේ යමින් සිටිනවා. අපි හැමෝම වෙලඳු වෙලා ලෝකෝත්තරව අපට ගැල් නැහැ, ගවයෝ නැහැ, වටිනා බඩුමුට්ටු නැහැ. නමුත් අපි වෙලඳාම යනවා පින්වතුනි. අපට වෙලඳාම යන්න විකුණන්න කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ලෝකෝත්තර වෙලඳාමේ සත්පුරුෂ ගුණධර්ම වෙලඳාම යනවා. හැම භවයෙම ගුණ වඩනවා. සීල සමාධි ප්‍රඥා වඩනවා. භාවනා වඩනවා. මේක සත්පුරුෂ වෙලඳාම. දේවදත්ත තෙරුන් වහන්සේගේ වෙළඳාමක් තියෙනවා. ඒක තමයි අසත්පුරුෂ වෙළඳාම. ලෝභ දේශ මොහ රාග ප්‍රගුණ කරමින් යන වෙළඳාම. එහෙනම් ගැල් වල පුරවගෙන ගිය බඩු මුට්ටු මොනවද? හේ වටිනා වස්තු මොනවද? අපි ළඟ තියෙන සීලය, අපි ළඟ තියෙන විනය, අපි ළඟ තියෙන සමරභාවය, අපි ළඟ තියෙන උත්තරී මනුෂ්‍ය ධර්ම එහෙනම් කරුණාව, මෛත්‍රිය, දයාව කියන මේ ගුණධර්ම තමයි පින්වත්නි අපි ළඟ තියෙන වටිනා වස්තු. එහෙනම් මේ ලෝකයේ සැරිසරන ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ මොහොතක් ගානේ අපි මේ ಗುಣධර්ම වෙනදාම් කරනවා කරුණාවෙන් දයාවෙන් සංග්‍රහ කරනවා මෛත්‍රියෙන් සංග්‍රහ කරනවා යථාපාතමින් සංග්‍රහ කරනවා ආගන්තුක සත්කාරයෙන් සංග්‍රහ කරනවා එහෙනම් මේ විගුණන්නේ මොනවද අලෙවි කරන්නේ මොනවද ಗುಣධර්ම අපි මාමෝසතන වාංශයේ වැඩිය ඒ සත්පුරුෂ වෙලඳාම යනවා අපි මේ ජීවත් වෙන්නේ අපන්නක ජාතකය තුල පින්වතුනි සමහර අය ඉන්නවා සෑම කෙනෙකුටම වෛරය සංග්‍රහ කරනවා ලෝභය සංග්‍රහ කරනවා ද්වේෂය සංග්‍රහ කරනවා වෛරය සංග්‍රහ කරනවා රාගය සංග්‍රහ කරනවා ඒ කියන්නේ අපන්නක ජාතකයේ තුල දේවදත්ත තෙරුන් වහන්සේ ගිය ඒ අසත්පුරුෂ වෙළඳාමේ යනවා පින්වතුනි එහෙනම් මේ කාන්තාරය කියලා කියන්නේ මොනවද? අපට එන්නා වූ ලෝකෝත්තර පරීක්ෂණ අපේ දෙමෝපිය අපට නිඳා කරනවා. ගමේ පන්සලේ ආරණ්‍ය සේනාසනේ ස්වාමීන් වහන්සේ අවවාද අනුශාසනා කරනවා. ගමේ වැඩිහිටියන් ඉදිරියේ අපි නිඳා අපාසයට පත් වෙනවා. අබේකකම් ඇති වෙනවා. වේදනා දුක් පැමිණෙනවා. අපට নানা ප්‍රකාර ලෙඩ රෝග වැළඳෙනවා කායික මානසික වශයෙන් දුකටපත් වෙනවා මේවා තමයි පින්වත්නි කාන්තාරයේ ලැබිච්ච ඒ කම් කටළු එහෙම නැත්නම් වේදනාකාරී අත්දැකීම් අපේ ජීවිතේ කාන්තාරයක යන අත්දැකීම් නැද්ද? ගෙවල් හදා ගන්න මොනතරම් දුක් වෙනවද? කසාද බැඳලා ජීවිතේ නඩත්තු කරන්න මොනතරම් දුක් වෙනවද? දරුවෝ ගුණයාපත් කරලා ඇතිදැඩි කරලා උගන්නලා ඒගොල්ලෝ හොඳ පුරවැසියෙකුට පත් කරන්න මොනතරම් වේසක් දරනවද පින්වත්නි? මේ බඩයක් විතර උස තියෙන මේ කය පෝෂණය කරන්න මේ බඩමියකට කෑම හොයන්න මොනතරම් මේ සසරේ දුක් වෙනවද මේක තමයි කාන්තාරේ ලබන අද්දකීම් එහෙනම් මේ විදිහට මේ සියලුම පින්වත්තුන් අපන්නක ජාතකයේ කාන්තාරේ යනවා එහෙම යනකොට යම්කිසි අමනුෂ්‍යෙක් ඇවිල්ලා කියනවා අන්න ආවර්තන නිදානයක් තියෙනවා ආරමෝ අසත්පුරුෂ වැඩ පිළිවෙලා කරලා වැඩිපුර අම්බ කරගනිමු. රජේ කොන්දරාදුවක් අපට ලැබෙනවා වංචනික ලෙස වංචා සාධක ලෙස කටයුතු කරලා විශාල ලාභයක් උපයා ගනිමු. ඒනම් පොදු වැඩක් තියෙනවා. ඒ පොදු වැඩ වංචනිකව කටයුතු කරලා විශාල ලාභයක් උපයා ගනිමු. දවස් තුනේ කරන්න තියෙන වැඩේ දවස් 10ක් කරලා විශාල ආදායමක් උපයමු. මේ කියන්නේ කවුද? අසත්පුරුෂ අමනුෂ්‍යයෝ. මේගොල්ලෝ මිනිස්සු සරගෙන ඇවිල්ලා අපේ සත්පුරුෂභාවය නැති කරනවා. ගුණධර්ම කෙලෙසනවා. ලබාවු මිනිසත් භවයේ කවදාද දවසක අපි මැරෙන්න ඕනේ. මේ සතපඩක්වත් අපට ගෙනියන්න බැරි නම් මේ ධනය කොහාට ගෙනියන්නද මේ ගෙවල් දොරවල් කාට පවරලා යන්නද මේ ලබාපු මිනිස්සුත් භවයේ අපි ඒකාන්ත වශයෙන්ම වයසට ගිහිල්ලා ලෙඩ වෙලා ජරාවට ගිහින් මැරෙනවා නම් මොකට පෝසත් වෙන්න උත්සාහ කරනවද අන්න බලන්න අපි මේ සිතිවිලි වලින් අසත්පුරුෂ ලෙස සිතනවා නම් මේ ධනදානෙ එකතු කරගෙන පෝසත් වෙන්න වේසනවා නම් ඒ කියන්නේ අමනුෂ්‍ය අපට ආරුඩ වෙලා ඒ යක්ෂයා අපට ආවුල වෙලා අපව ක්‍රමානුකූලව රවටනවා අන්න නිල්වන් වෙච්ච තනබිමක් තියෙනවා විශාල ඇලතොල ගංගාවලින් පිරිච්ච වතුර තියෙනවා විශාල වන සම්පත් වලින් පිරිච්ච ගස් තියෙන කැලාවක් තියෙනවා කියලා අපට নানা ප්‍රකාර සිතිවිලි වලින් මේ මායාවට උපදෙස් දෙනවා පින්වත්නි මේ කාන්තාර භූමියේ අපගේ දුප්පත්භාවයෙන් එයා අපිය මුලා කරනවා අපගේ අගිරකම් වලින් අපිය බෝසත්භාවයට පත් කරන්න මේ දසමාල් සේනාව මිනිස්සු වාගේ වෙස්වලාගෙන ඇවිල්ලා මේ අමනුෂ්‍ය අපි ආක්‍රමණය කරනවා එහෙනම් අපි වංචනික ලෙස කල්පනා කරලා ඇත්ත නේනම් ඉක්මනට පෝසත් වෙන්න පුළුවන් ඉක්මනටම අපට දියුණු වෙන්න පුළුවන් මේ අසකන දිව නාසයේ සමස සිත ඕනතරම් අපට කාමසපෙන් පිනවන්න පුළුවන්. එහෙනම් අපි මේ විදිහට කටයුතු කරන්න ඕනේ. මිනිස්සු ගැන අපට වැඩක් නැහැ. ගම ගැන අපට වැඩක් නැහැ. රට ජාතිය ගැන අපට වැඩක් නැහැ. මම පෝසත් වුණත් ඇති. මට සැපවිඳින්න ලැබුණත් ඇති කියන මේ මායාවේ අවවාද අනුශාසනා පිළිඅරගෙන අමනුෂ්‍යයාගේ උපදේශ ටික පිළිඅරගෙන අන්න බලන්න එයාගේ වටිනා ගුණධර්ම කියන මේ වතු වතුර ටික යාලා දානවා. එයා සංසාරේ පුත් කරගෙන ආපු සිල් ටික ගුණධර්ම ටික කෑම ටික විසි කරලා දානවා. හැම දෙයක්ම නැති කරගෙන අසත්පුරුෂ ගුණාංග වලින් අර අහිංසක මිනිස්සු තරලා පෙරලා වැඩිපුර වැඩ අරගෙන ඒක තුළින් විශාල ලාභයක් උපයනවා. රටේ රවටලා, ගම රවටලා, සමාජය රවටලා එයා මේ සෑම දෙයක්ම විසි කරලා ඉස්සරහින් සෑදුවෙන් ගියා වාගේ හැම කෙනාම රවටලා විශාල ධනයක් උපයනවා. අන්න බලන්න එයා මුලා වෙච්ච ඇටි, අසත්පුරුෂ චරිතයක් බවට පත් වෙච්ච ඇටි. එහෙනම් අපගේ ජීවිතවල ගුණධර්ම වඩාගෙන මේ ලෝකේ සමා සම්බුද්ධත්වයට පත් වෙච්ච තථාගත මාමෝ සතරන් වහන්සේ වාගේ ගුණධර්ම වඩාගෙන සිල් වඩාගෙන අපි මාමෝසත් වෙනදාමේ යනවද එහෙම නැත්නම් අසත්පුරුෂ ගුණධර්ම වඩාගෙන වංචාවෙන් කපටිකමෙන් දේවදත්ත පොළොව පලාගෙන ගියා වාගේ අපි අසත්පුරුෂ වෙලඳාමේ යනවද කියන එක මේ අපන්නක ජාතකයේ තුලින් තථාගත වහන්සේ මේ සියලුම පින්වත්තුන්ගෙන් ආනවා ප්‍රශ්නයක් මොන වෙලඳාමේ යන්න කැමතිද කියලා එහෙනම් අපි ප්‍රතිපත්තිය හදාගෙන සිතට එකඟව කියන්න ඕනේ තථාගතයන් වහන්සේ මම කවදාවත් අසත්පුරුෂ වෙලඳාම යන්නේ නැහැ ලෝක දේශ මොහ වෙලඳාම යන්නේ නැහැ රාග වෛර තෘෂ්ණා වෙලඳාම යන්නේ නැහැ මම අලෝභ ආදේශ අමෝහ වෙලඳාම යනවා ඔබ වහන්සේ ගියා වාගේ මම ගුණධර්ම වඩන වෙලඳාම යනවා හැම කෙනාටම මෛත්‍රිය මා සංග්‍රහ කරනවා මම ඉවසීම සංග්‍රහ කරනවා යථාර්ථකම සංග්‍රහ කරනවා මේ ලෝකේ සෑම මොහොතම සීලේ සංග්‍රහ කරනවා මේ විදිහට අපි වෙලඳාම යන්න ඕනේ පින්වත්නි එහෙනම් මේ වෙලඳාම යන්න කරත් අවශ්‍ය නැහැ ගවි අවශ්‍ය නැහැ සේවක අවශ්‍ය නැහැ එරමිනිය බතාගෙන පරියන්කෙන් ඉඳ ගන්න ඇස් දෙක වසා ගන්න ඇස කන දිව නාසය සමසිත පිළිබඳ අවධානය අනුව යොමු කරන්න සෑම තප්පරයක් ගානේ සෙනෙහක් ගානේ අපිටෙන් ඇති වෙන ලෝභ දේශ මොහ රාග කියන චෛතසිකයේ පිළිබඳ අවධානම යොමු කරලා කල්පනා කරලා බලන්න මේ කය තුළින් මම සත්පුරුෂ වෙලඳාමේ යනවද අසත්පුරුෂ වෙලඳාමේ යනවද එහෙනම් සෑම මොහොතක් ගානේ මන් තුළ රාගය ඇවිස්සෙනවා නම් මන් තුළ ද්වේෂය ඇවිස්සෙනවා නම් මන් තුළ රෝප් ලෝභය ඇවිස්සෙනවා නම් මම කෙල ලේස ධර්මයන් ශ්‍රවණ කරනවා නම් කිසිම සැකයක් නැහැ විශ්වාස කරන්න ඒ කාන්ත වශයෙන්ම මේ දේවදත්ත තෙරුන් වහන්සේ ගිය අසත්පුරුෂ වෙළඳාමේ අමා පින්වත්නි එනම් ඇස් දෙක පියාගෙන මහා කරුණාවෙන් යුක්තව ලෝභය අලෝභය බවට පත් කරනවා නම් ද්වේෂය අද්වේෂය බවට පත් කරනවා නම් සෑම කෙනාටම මහා කරුණාවෙන් මෛත්‍රී භාවනාව වඩනවා නම් සෑම තණ්හාවක්ම පිළිකුල් භාවනාව තුළින් නිරෝධ කරනවා නම් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව සිත ධර්මානුකූලව පවත්නවා නම් කිසිම සැකයක් නැහැ පින්වත්නි ඒකාන්ත වශයෙන්ම තථාගතයන් වහන්සේ ගිය මාමෝසත් වෙලතාම යනවා එහෙනම් අපි හැමෝම අදින්දලා වෙලතාම යමු අපේ ගෙවල් වල අපේ කාමර වල දොරවසාගෙන අපි ඉන්න තැන් වල ඇස්පියා ගමු ගුණධර්ම වඩලා මේ ගුණධර්ම වෙලඳාම් කරමු හැමෝම හැමෝටම අපි වෙනදා කරන්නේ යථාපාකම ඉවසීම මෛත්‍රිය කරුණාව දයාව එනම් මේ හැම ගුණ ධර්මයක්ම වඩලා මේ හැම ගුණ ධර්මයක්ම ප්‍රගුණ කරලා අපි වෙනදා කරන්න ඕනේ මේ විදිහට වෙනදා කරගෙන අපි මේ කාන්තාරයේ කියන අභියකම් එන්න පුළුවන් නින්දා අපාසය එන්න පුළුවන් අපි කරන සත්පුරුෂ ගුණාවලට ප්‍රශංසා ලැබෙන්නේ නැතුව නින්දා අපාස ලැබෙන්න පුළුවන් නම් හැම දෙයක්ම කාන්තාරයේ අවතරා ගත්තා වාගේ අපි මේ නිന്ദා අපාස දරාගනිමු ආහාර පාන වල අභිනකම් ඇති වෙනකොට තුන් වේල දෙවේලකට පත් කළා දෙවේල එක වේලකට පත් කළා පැන් ටිපාසෙට බොන්නේ නැහැ මැරෙන්නේ නැතුව ඉන්න විතරයි පැන් බොන්නේ මේ විදියට ඒ මාබෝසතාණන් වහන්සේ උන්වහන්සේගේ මාබෝසත් චරියාවේ ගිය ඒ සාර්ය සංඝ පිරිස විශාල කමඨාණක් වැඩුවා හැමදේම පමණ දැනගෙන හැමෝම අතර බෙදා හදාගෙන ඒ කියන දේවල් ඉතුරු කරගෙන ඒ කාන්තාර භූමිය තරණය කළා පින්වත්නි අද ජීවිතේ ගත කරන අප සෑම කෙනාටම මේ කාන්තාරයේ තරණය කරන්න සිද්ධ වෙලා තියෙනවා අපේ ගෙදර වෙන කෑම ටික අම්මට තාත්තට අඳුර කොටස පෝජා කරන්න ඒ දෙමාපියෝ කාර්මිලා සන්තෝෂ වුණාම ඒ සන්තෝෂයෙන් බඩ පුරවන්න ඒ දෙමාපියෝ පුංචි කාලේ මේ දරුවන්ට කෑම බීම දීලා ඒ දරුවෝ සන්තෝෂ වෙන දියා බලාගෙන ඒ දම්පුරු ටික කාලා වතුර වලින් මේ බඩ කඩේ පුරවාගෙන සන්තෝෂ වුණා පින්වත්නි අපිට පුළුවන් දෙමෝපියන්ට වාගෙම දෙමෝපියන්ගේ දෙමෝපියෝ වෙන්න අම්මා තාත්තා අපි වෙනුවෙන් නිදි මරාගෙන අපට අපෝපත්තාන කළා වයසට ගිය දෙමෝපියෝ නොදකට සැතපෙන්න ඇරලා එයාට බේතේ දීලා නිදි මරාගෙන උපස්ථාන කරලා මම අම්මා තාත්තාගේ දෙමෝපියා වුණා කියන ඒ බෝසත් දෙලදාමේ යන්න පින්වත්නි සියලුම දේවල් වලින් අපිට කොට සම්මාන තාත්තට පූජා කරන්න අපි අම්බ කරන දේවල් හැම දෙයක්ම දෙමෝ දෙමෝපියන්ට දීලා ඒ දෙමෝපියෝ සන්තෝෂයෙන් අපට දෙන දේ අරගෙන සන්තෝෂ වෙන්න පුළුවන් නම් ඒ දරුවා තමයි කවදා දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ බලන්න පින්වතනි ඒන් කොටලා ගොවිතැන් කරලා කුඩි වැඩ කරලා ආන්කිලවක පොළොටියක් උපයාගෙන ඇවිල්ලා ඒකෙන් කැට ටිකක් හදලා අපේ බලවියට පුරවලා සන්තෝෂ වුණා දෙමෝපියෝ නමුත් අද රස්සා කරලා දෑ පුරවලා පඩි ගන්න අපි නෙවෙයි දෙමෝපියන්ට දෙන්නේ 500ක් 1000ක් නැත්නම් 2000ක් ඇයි අපේ පෞල් ජීවිතය ගැන අපිට හිතන්න වෙලා අපේ ජීවිතයේ සතුට ගැන හිතන්න වෙලා අපේ දරුපෞල් අමු ජීවිතය ගැන අපිට හිතන්න වෙලා නමුත් පින්වතුනි අපේ දෙමව්පිය හම්බ කරන කාලේ ඒ දෙමව්පියන්ගේ පංචකාමයන් ගැන කල්පනා කළේ නැහැ. ඒ දෙමව්පියන්ගේ දියුණුව පිණිස මාබැංගුවේ තැන්පත් කළේ නැහැ දුමතනි. ඒ දෙමව්පියන්ගේ මාබැංගුනේ ඒ දෙමව්පියන්ගේ දරුවන අපි එනම් කන්න මොන දුන්නා, අදින්න දුන්නා, බේතේ දුන්නා, ආරක්ෂාව දුන්නා, අධ්‍යාපනය දුන්නා. මේ තරම් ඇඟ බැරෙලි වෙලා රැලි වැටිලා වයසට යනකම් හම්බ කරපු හැම දෙයක්ම අපට ආයෝජනය කරලා ඉස්සතින් ඉඳගෙන සන්තෝෂයෙන් hina වෙනවා මාගේ දරුවාට මාගේ ජීවිතයේ දන් දුන්නා මාගේ සම්පූර්ණ ධනය දන් දුන්නා ඉඩකඩ දේපල හැම දෙයක්ම දන් දුන්නා අදයි පින්වත්නි දරුවා ලැජ්ජාවට පත් වෙලා මුණ අංග ගන්න ඕනේ හම්බෙන ආදායමෙන් කොටසක් අංග ගන්නවා බේතේ දෙන්නේ නිවාඩු දවස් වලට විතරයි අම්මා කෑවද බිව්වද කියලා කල්පනා කරන්නේ කාලා බීලා කියලා සම්පූර්ණ තෘප්තියකට පත් වුණාට පස්සේ අම්මා තාත්තා ඉන්නවද කියලා කල්පනා කරන්නේ අවුරුද්ද දවසේ දෑතෙන්න කල්පනා කරනකොට බලන්න අසත්පුරුෂ දේවදත්ත වෙළඳාමේ අපි ගිහිල්ලා නැද්ද අපේ ගුණධර්ම පිළිලා නැද්ද අමනුෂ්‍යයන්ගේ උපදේශ අවවාද පිළිගගෙන අපි ඒ අමනුෂ්‍යයන්ට බොදුරු වෙලා නැද්ද කොයි අපේ චාරිත්‍ර වාරිත්‍ර කොයි අපේ පුත්‍රකම පුත්ත ආරක්ෂ සංඝෝ මාතා පිතු උපට්ඨානං මේ ධර්මතාවයන් අපේ පුද්ගලික ජීවිතයේ ගිලිලා ගිල්ලා පින්වත්නි අදින්දලා එහෙම වෙන්න බෑ අපන්නක ජාතකයේ තථාගතයන් වහන්සේ අපට දේශනා කළා ඒ මාමෝසතරණ වහන්සේ මාර්සේනාගේ ජයගත්තේ කොහොමද තමගේ ජීවිතය ආදර්ශයක් කළේ කොහොමද සියලෝම සේවකයෝ බේරාගෙන බඩමුට්ටු බේරාගෙන අවශ්‍ය ගම්මානට ගියේ කොහොමද කියන එක ඒ මාමෝසතරණ වහන්සේ අපට ආදර්ශයක් වුණා මොකද ඒ ආදර්ශ ගම්මානය නිවන පින්වතුනි එනම් ගම්මෙන් පටන් ගන්නවා කියලා කියනකොට එයා සෝවා මාර්ගයටපත් වෙනවා සියලුම ගැල්වල බඩමුට්ට පුරවගෙන ගමන පටන් ගත්තාම සෝවාන් ඵලයටපත් වෙනවා භාග්‍ය පුරගින් තමගේ ගුණධර්ම මෙනෙහි කරලා ඒ අවවාද අනුශාසනා නැවත මෙනෙහි කරලා සියලුම දෙනාට උපදෙස් දෙනකොට එයා සකුදාගාමී මාර්ගයටපත් වෙනවා ඒ උපදෙස් අවවාද අනුශාසනා පිළිගගෙන පොඩි පොඩි වැරදි හදාගෙන නැවත ගමන් ගන්න වෙනකොට සකුට්ටාගාමී ඵලයටපත් වෙනවා කාන්තාරයට ලං වෙනකොට අනාගාමී මාර්ගයටපත් වෙනවා කාන්තාරයට පිවිසුනාම කාන්තාරය කියන්නේ මොකවත් නැහැ පිටමතෙනි නාම රූප නැති ලෝභ දේශ මොහ නැති කිසිම ගාහකොලක් නැති නිකම්ම නිකම් වැඩි වෙච්ච පිරිසක් එනම් මේ කාන්තාර භූමිය තමයි අනාගාමී ඵලය එනම් අපේ ජීවිතේ සියුම් වැරදි අදන්න පටන් ගත්තාම විශාල දේවල් දේවල් ඔක්කොම ඇදලා ඉවරයි. එහෙනම් සිතුවිලි වලින් ඇතිවෙනා වූ රාගය අවබෝධ කරගෙන සිතුවිලි වලින් අට ගන්නා ලෝභය අවබෝධ කරගෙන සිතුවිලි වලින් අට ගන්නා වූ ද්වේෂය අවබෝධ කරගෙන සියුම් සියුම් වැරදි හදනවා කියලා කියන්නේ එයා දැන් කාන්තාරයේ ගමන් කරනවා ලෝකෝත්තර වෙලඳාමේ මේ විදියට අපගේ සියුම් අනුපාඩු හදාගෙන ඉවර වෙච්ච ගමන් කාන්තාර භූමියේ සියලුම මාර්ග සේනාවගේ උගුල් වලින් බේරිලා දසමා පාර සේනාව පරාජය කරගෙන කාන්තාරයෙන් ගම්මානය වෙනකොට අනාගාමි ඵලයටපත් වෙලා ගම්මානය පේනවා ගම්මානයට ඇතුල් වෙන තරණය කරනකොට හරියක් මාර්ගයට පිවිසලා පින්මතනේ අරියත් මාර්ගයේ ඉන්න ඒ මාබෝසතාණන් වහන්සේලා තමන්ගේ එකතු කරගත්තා වූ සියලුම බඩමුට්ටු විකුණනවා බඩමුට්ටු කියලා කියන්නේ කුසල් පින් ටික අද අපට ගෙයක් වුණා දොරක් වුණා භාර්යාවක් වුණා දරුවෝ වුණා ඉඩකඩ වුණා රස්සා වුණා අධ්‍යාපනය වුණා මිලමුදල් සම්පත් වුණා මේ ඔක්කොම අපේ වෙළඳාමට තියෙන බඩමුට්ටු එහෙනම් එදා තථාගතයන් වහන්සේ සියලුම බඩමුට්ටු විකුණලා දන් දීලා අන්සතු කළා එහෙනම් අපි හොයාගත්ත සියලුම කුසල් ටික අත්හරින්න ඕනේ. අපි උපයාගත්ත පින් ටික අත්හරින්න ඕනේ. ධර්මය කියලා අල්ලාගෙන ඉන්න ಗುಣධර්ම ටික අත්හරින්න ඕනේ. හැමදේම අත්හැරලා ඒ මාමෝසතන මාංශේ සෑම භාණ්ඩයක්ම විකුණලා ඉස්සකට පතුනා වාගේ අපේ සියලුම කුසල් ටික නිරෝධ වුණාම පින් ටික නිරෝධ වුණාම ಗುಣධර්ම ටික නිරෝධ වුණාම ධර්මය අත්හැරියාම එයා අරියත් ඵලයටපත් වෙනවා ඉස්සෙනවා වෙනවා අරියත් බෝධියට පත් වෙනවා එහෙනම් අපි මේ වෙලඳාම අවසන් කරන්නේ අපේ සියලුම කුසල් පින් ටික දන් දීලා ඉවර කරන්න ඕනේ අපට ලැබිලා තියෙන ඉඩම් ටික අපේ කුසල් ඒවා මානසින් අත්හැරලා නිරෝධ වෙන්න අපේ ගේ අපගේ කුසල් පින් ඒවා අත්හැරලා නිරෝධ වෙන්න අපි ළඟ තියෙන මුතුමැණික් මිලමුදල් බඩමුට්ටු හැම එකක්ම අපේ කුසල් පින් හැම දෙයක්ම මානසින් අත්හැරලා නිරෝධ වෙන්න අපේ මිතුම් මිත්තෝ අපේ ඥාතියෝ දරුවෝ අපේ දූ දරුවෝ අපේ යාළුවෝ හැම එකක්ම මේ සම්බන්ධකම් හැම එකක්ම අපේ කුසල් පින් හැම එකක්ම මනසින් අත්හැරලා නිරෝධ වෙන්න බලන්න වෙලදාම අවසන් වෙන හැටි හරියක් බෝධියෙන් තමයි පින්වත්නි මේක අවසන් වෙන්නේ නැවත ඒ මාමසතරණ වහන්සේ ඒ සියලුම ශ්‍රාවකයන් කිසිම දෙයක් නැතුව ඉස්සරින් තමගේ නිවසට යන්න ගියා ඒ කියන්නේ නිර්වාණ තරලයට ගියා පිරිනිවන් පෑවා කොතනින්ද පටන් ගත්තේ එතනටම සමවැදුනා එහෙනම් මේ අපන්නක ජාතකය අපට ලැබිච්ච අවසාන කමඨාන අපන්නක ජාතකය අපි එක් එක්කෙනාගේ චරිත කතාව අපි ජීවත් වෙන ජීවන රටාව එහෙනම් මේ තප්පරේ ඉඳලා අපි සියලුම දෙනා අපන්නක ජාතකයට අනුව මහබෝසතාණන් වහන්සේ වැඩිය ඒ මහබෝසත් වෙළඳාමේ යමු සෑම මොහොතක් ගානේ අපේ කුසල් පින් ටික වෙළඳාම් කරමු යාපත් සත්පුරුෂ ගුණධර්ම වලින් මේ ලෝක සත්‍යයට සංග්‍රහ කරමු අසත්පුරුෂ ගුණාංග හැම දෙයක්ම අත්හැරලා නිරෝධ කරමු එහෙනම් මේ ධර්ම දේශනාව අපගේ පුණ්‍යකත නැමැති සිතේ වපුර ගන්න නැවත නැවත සිහි කරන්න මම වෙළඳාමක යනවා ලෝකෝත්තර වෙළඳේ ගුණධර්ම වෙළඳාම් කරනවා ගුණධර්ම එකතු කරනවා ගුණධර්ම වඩනවා එහෙනම් සරම මොහොත ගානේ වැඩිහිටියන්ට කීකරු වෙන්න දෙමෝපියන්ට බුදුන්ට වාගේ සලකන්න මේ සමාජයේ හැමෝටම පීඩ වෙන්න තමන්ට පුළු පුළුවන් ඇතියට හැමෝටම උදව් උපකාර කරන්න තමන්ට අවශ්‍ය කෑම ටික ඉතුරු කරගෙන ඉතුරු ටික දාන්න දෙන්න අවශ්‍ය පස්සේ අඳුර ටික ඉතුරු කරගෙන ඉතුරු ටික අඳින්න පුළුවන් කෙනෙකුට දන් දෙන්න තමන්ට පීඩ වෙන්න පුළුවන් කොයි විදියකද තමන්ට උපකාර කරන්න පුළුවන් කොයි විදියකද වචනයකින් කෙනෙකුගේ සිත සම්බෝධ කරන්න පුළුවන් නම් ඒ වචනය දන් දෙන්න ඒ වචනයෙන් සංග්‍රහ කරන්න කට පියාගෙන ඉන්න එපා චරිත වලින් ඇසිරිය ප්‍රකාව නිසා යම් කිසි කෙනෙක් ආවල් දරුවා හරි ශ්‍රේෂ්ඨයි හොඳට විනයානුකූලව කටයුතු කරනවා කියලා සන්තෝෂ වෙන්න පුළුවන් නම් ගුණය දයාපත්කමින් හැසිරලා මිනිසුන්ගේ සිත සන්තෝෂ කරන්න ඒක දානයක් පින්වතුනි ඒනම් වෙනදාම කියලා කියන්නේ දානයන් ඒ කියන්නේ විකුණලා ඉවර කරනවා දන් දීලා ඉවර කරනවා එහෙනම් අපේ සියලුම දේවල් අද විතර අපි නිරෝධගාමිනී ප්‍රතිපදාව තුළින් හැම දෙයක්ම අත්හැරෙමු සියලුම දේවල් අපේ කුසල් පිළිමලට ලැබිච්ච දේවල් මේ දේවල් තියෙන නිසා මේ සංසාරයෙන් විමුක්තියටපත් වෙන්න බෑ හැමදාම ඉපදෙන්න හේතු ඇදෙනවා ලෝභ දේශ මොහ රාග නිර්මාණය වෙනවා හැමදාම මොනවාරි කයක් අරගෙන ඉපදිලා මේ දුක නිවා ගන්න යුද්ධය කල්ලනවා හැමදාම දසමාර සේනාවගේ යුද්ධයෙන් අපි පරදිනවා ඒ අමනුෂ්‍ය කණ්ඩායමට බොදුරු වෙනවා ලෝභ දේශ මොහ කියන පංච කාමයන් වලට වාර වෙලා වසී වෙලා හැමදාම සංසාරේ ඉපදිලා දුක් වෙනවා එහෙනම් මේ ජාතක කතාව මා වෙනුවෙන් තථාගතයන් වහන්සේ දේශනා කරපු එක මම වෙනුවෙන්ම දේශනා කරපු කමඨාන මා වෙනුවෙන් දේශනා භාවනා කරපු භාවනාවක් කියලා සිහි කරගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න මේ පුණ්‍යයක් එක නැමැති සිටේ මේ ජාතක කතා පොත් වාසේ වපුරගන්න මේ සියලුම අවවාද අනුශාසන හැමදාම හොඳට සිහි තබා ගන්න නැවත නැවත මෙනෙහි කරන්න නැවත නැවත මේක වඩන්න සෑම තප්පරයක් ගානේ මොහොතක් ගානේ අපන්නක ජාතකේම වඩලා අපන්නක ජාතකයේ වෙළඳාම ගිහිල්ලා සත්පුරුෂ ගුණධර්ම වඩලා කරලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන මේ අරියත් බෝධියෙන් පිරිනමපාන සුදුසුකම් ලබලා මේ වෙළඳාමේ වෙළඳ කටයුතු ඉවර කරලා සියලෝම දෙනා මේ ලබාපු මිනිසත් භවය අවසාන භවයේ කරගෙන අපන්නක ජාතකයේ කමඨාන තුලින් අරියත් බෝධියෙන් පිරිනමපාන මේ කමඨාන මේ ධර්ම දේශනාව තථාගතයන් වහන්සේගේ අවවාදය අනුශාසනාව අප සිය සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක්